භාවනා වැඩසටහන ඔස්සේ අපි භාවනාව පිළිබඳව හඳුනා ගන්නට යෙදුනේ. එහිදී විශේෂයෙන්ම භාවනාවේහි වපසරිය පිළිබඳව අපි භාවනා කරන්නේ කොහොමද මොන ආකාරයෙන්ද කියන එක පිළිබඳව හඳුනාගෙන කර්මස්ථානයන් පිළිබඳව සාකච්ඡා කරන්නට ගිහිල්ලා අපි අසුබ භාවනාව පිළිබඳව කායනුපස්සනාවටයි කියන ඒ පිළිකුල් නිස්සිත ස්වභාවය පිළිබඳව දක්නා භාවනාව තමයි මුලින්ම අපි ඉගෙන ගන්නට යෙදුනේ. එහිදී මේ භාවනාව સિદ્ધ කරනකොට අපි අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව අපි හඳුනා ගන්නට යෙදුණා. එතට ඒ කරුණු වලින් අනතුරුව අපිට මේ දෙතිස් කුණප කොටහසයන් පිළිබඳව හඳුනා ගැනීම සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා මේ දෙතිස් කුණප කොටහස පිළිබඳව අපි කතා කරනකොට මේක රූපරාම මගින් ඔබට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා නම් ඒක ඊටාම වටිනවා වැදගත් වෙනවා අපිට ඒ හැකි ආකාරයෙන් රූපරාම දර්ශනය කිරීමක් සිදු කරනවා. ඒ නිසා ඇතැම් අයට ඒ අතුලාන්තයේ කොටස් දැකීම නිසා අධිසංවේදී භාවයන් තියෙන අය ඉන්නවා. ඒ නිසා ඒ අධිසංවේදී භාවය තිබෙන අය ඒ රූප කොටස් පිළිබඳව සිදු කරන දර්ශනය වීම පිළිබඳව තිබෙන නිසා ඒ වීඩියෝ පටේ විදිහට නරඹන්න නැතුව එය කටයුතු කරනවා නම් හොඳයි. මොකද සමහර වෙලාවට ඊට පස්සේ ඒක ඔබට වෙන ගැටලුවක් තියෙන්න පුළුවන්. අර අදිසංවේදී පුද්ගලයින්ට. නමුත් කය පිළිබඳව දැනගන්නට කැමැති, අභ්‍යන්තරයේහි ස්වභාවයන් පිළිබඳව මෙනෙහි කරන්නට කැමැති, අසුභ භාවනාව තුළින් කෙලෙස් ධර්මයන් දුරු කරගන්නට කැමැති අයට පිළිකුල් මිශ්‍රිත වුණත් ඒ කොටස් පිළිබඳව දැකලා තේරුම් ගැනීම තම වැදගත් වෙනවා. දෙතිස් කුණප කොටස් පිළිබඳව බලනකොට අපිට විශේෂයෙන්ම හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා ව්‍යවස්ථාපනය සිද්ධ කිරීමේදී මුලින්ම අපිට ලැබෙන්නේ මේ කෙස් කියන කොටාසය කෙස් පිළිබඳව කතා කරනකොට දැන් අපි අමුතුවෙන් කෙස් කියන කොටස ගැන හඳුන්වා දෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. කෙස් කියන්නේ මොන කොටසක්ද කියන එක ඔබ දන්නවා. ඒකට මේ ව්‍යවස්ථාපනයක් කරනවා කියලා කියන්නේ අපි හොඳට ඒ පිළිබඳව අපේ මානසිකාරය පැවැත්වීම. ඒකට කෙස් කියන එක අපි වර්ණ වශයෙන් ග්‍රහණය කරගන්න ඕනේ. කෙස් කියන්නේ මෙබඳු වූ වර්ණයෙන් යුක්ත දෙයක්. ඒකට ඒ වර්ණයෙන් යුක්ත දෙයක් හැටියට ඔබ මානසිකාරය කරනකොට ඔබ ඒ මානසිකාරය කළ යුත්තේ අර වෙළඳ දැන්වීම් ප්‍රචාරක පටයක තිබෙනවා වගේ කෙස්වල ඒ සකස් කරන සකස් කරන ලද කෙස්වල තියෙන වර්ණයක් එහෙම නෙමෙයි. නම් ඔබ මානසිකාරය කළ යුත්තේ මොන විදිහේ වර්ණයක්ද? ඒ කෙස්වල තියෙන අසුබ නිස්සිත ස්වභාවය. දැන් අපි මේක පිරිසුදුව පවත්වා ගන්නට කෙස් ටික පිරිසුදුව තියාගන්නට අපි කොච්චර කටයුතු කරනවද? ඒකට ඒ පිරිසුදු කිරීම අතහැර දැමුණොත් මොන විදිහටද මේ කෙස්වල ස්වභාවය අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒකනේ කෙස්වල තියෙන යථා ස්වභාවය. අපි පිරිසුදු කරලා බොහොම අමාරුවෙන් දවස් 30 මේක හොදලා සුවඳ කවලා තියාගෙන ඉන්න විදිහ නෙමෙයි කෙස්වල යථා ස්වභාවය. ඒක අපි විකෘති කරගත්ත ස්වභාවයනේ. එනිසා ප්‍රකෘති ස්වභාවය තමයි කෙසල තියෙන අසුබ මිශ්‍රිත ස්වභාවය. අනේ නිසා අරමුණු කරන්නට ඕනේ ඒ ප්‍රකෘති ස්වභාවය. එනිසා අසුබය ඔප්නෙන්නින විදිහට එහි තිබෙන අර වර්ණ ගතිය අපි අපේ හිතින් අරමුණු කරලා හිතින් මෙනෙහි කරන්නට ඕන. ඒකට කෙස් කියන්නේ මේ විදිහට කළු වර්ණයෙන් යුක්ත දෙයක්. කළු වර්ණයෙන් යුක්තයි කියන්නේ අර කිව්වා වගේ කළු සටහන ඔබ ඇසුරු කරන්නට ඕනේ. අර විදිහේ බොහොම ඔබ දකින්න ප්‍රිය කරන කේශ කලාපයක් විදිහට එහෙම නෙමෙයි. ඔබ ඒක අරමුණු කරන්නට ඕනේ කෙස්වල තියෙන යථා ස්වභාවය. ඔබට පිළිකුල් නිස්කිත ස්වභාවය අසුරු කරන්න පුළුවන් වුණ ආකාරයට. එතකොට ඒ වර්ණ වශයෙන් කෙස් කියන එක පිළිකුල්. ඒක තමයි කෙස්වල වර්ණ වශයෙන් කියන්නේ. సంతාන කියලා කියන්නේ පිහිටි ස්ථාන විදිහට අපි මෙනෙහි කරලා බැලුවොත් එහෙම సంతාන වශයෙන්ුත් මේක පිළිකුල්. సంతාන කියලා කියන්නේ පිහිටි ස්ථාන විදිහට මේ විදිහට හිසෙහි පිහිටා තිබෙනවා. එතකොට අපිට මෙන්න මේ ප්‍රදේශයේ කයෙහි මෙන්න මේ ප්‍රදේශය තුලයි මේක පිහිටා තිබෙන්නේ කියලා අපිට ඒකත් අසුබ විදිහට මනසිකාරය කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ හිස්සොරි නිස්සිත ඒ වගේ තැනක මේ විදිහේ දේවල් ඇති වෙන්නට පුළුවන් තැනක තමයි මේ කේස් කියන දේ ප්‍රතිස්ථාපනය වෙලා තියෙන්නේ. මේ විදිහට අපි එක సంతාන වශයෙන් ඒක අසුබ විදිහට මානසිකාරයේ පවත්නවා. ඒ වගේම ගන්ධ විදිහට. දැන් ගන්ධය කියන දෙයක ඉස්සල තියෙන අපි කෘතිමව ඒකට සුවඳක් එකතු නොකළොත් එහි තිබෙන්නේ බොහොම දුර්ගන්ධයක්. දුගඳ ස්වභාවයක් තමයි කෙස්සල තියෙන්නේ. ඒකට ඒ අනේ කෙස්සල තියෙන දුර්ගන්ධවත් ස්වභාවය තමයි ඔබ ඇසුරු කරන්නට ඕනේ. කෙස්සල තියෙන දුර්ගන්ධවත් ස්වභාවය තමයි ඔබ හිතින් අරමුණු කරන්නට අවශ්‍ය වන්නේ. එතකොට මේ විදිහට කෙසල තියෙන දුර්ගන්ධවත් ස්වභාවය ඔබ අරමුණු කළාට පස්සේ ඔබට පුළුවන්කම තියෙනවා ඒ ගන්ධ වශයෙන් එහි තිබෙන ඒ අසුබ නිස්කිත ස්වභාවය පිළිබඳව තේරුම් අරගන්නට ඒ පිළිබඳව ඔබේ භාවනාව දියුණු කරන්නට ඔබට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වර්ණ වශයෙන් సంతාන කියන පිහිටි ස්ථාන විදිහට ඊට පස්සේ එහි තිබෙන ගන්ධ ස්වභාව විදිහට ඔබ මානසිකාරය කරනවා වගේම මේ ශරීරයේහි තිබෙන උඩ කොටසෙහි තිබෙන දෙයක් වෙන්නේ. කොටස් දෙකකට කය බෙදනවා මූලික වශයෙන්ම මේ භාවනාව කරනකොට. ඉනෙන් උඩ කොටස සහ ඒ පහළ ප්‍රදේශය හිතේට. එතකොට මේ විදිහට ඒ උඩ කොටසෙහි පිහිටියා වූ දෙයක් කියලා අපි ඒ පිළිබඳව බෙදනවා. ඊට පස්සේ අවකාශ වශයෙන් ඒක බෙදනවා. ඒක අසුරු කරගෙන පවත්නා ප්‍රදේශ වශයෙන්. එතකොට මෙන්න මේ විදිහට මේ කෙස් කියන එක ස්වභාවයෙන්ම අකුල දනවන්නා වූ දෙයක්. ස්වභාවයෙන්ම පිළිකුල් මිශ්‍රිත වූ ස්වභාවයක්. දැන් කවුද මේ භාවනාව කරන්නේ? අන්න ඒක ඔබ අමතක නොකළ යුතුයි. රාගය අධිමත්ත කොට පවතින කෙලෙස් සහිත සිතක් නැවත නැවත රාග සිතුවිලි උපදවනකොට අන්න ඒ කෙනා මේ අසුබය නැවත නැවත තමන්ගේ හිතට පෙන්වා දිය යුතු වෙනවා. එතකොට කෙස් කියන කොටස පිළිබඳව ඔබ හොඳට නිමිති ග්‍රහණය කරගන්නට ඕනේ. ඒ නිසා අසුබ නිස්සිත දෙයක් දැක්කහම සංඥාවක් දැක්කහම එකපාර අපේ හිත කියන්නේ එකහක බලාගෙන යන්න කියලානේ. අපෝ අප්‍රසන්නයි කියලා අපි ඒක දමලා අපි වෙනසක් බලාගෙන යන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. නමුත් අසුබ භාවනාව කරන කෙනා එහෙම නෙමෙයි. එයා හොඳට ඒ නිමිත්ත උපුටා ගන්නවා. හොඳට ඒ නිමිත්ත උපුටා ගන්න. එයාට ඒක දකින්න ලැබෙනකොට ඒ අසුබ නිමිත්තක්. එයා ඒ නිමිත්ත හොඳට මනසින් අරමුණු කරලා මනසින් උපුටලා අරගෙන ඊට පස්සේ එයාර භවනා කමසහනක් විදිහට ඒක වඩනකොට දියුණු කරනකොට අර නිමිත්ත හොඳින් මානසිකාරය කරනවා නැවත නැවත හිතින් මේ නිමිත්ත පිළිබඳව එයාගේ මනස පවත්නවා. ඒ ඔස්සේ තමයි එයාට ඒ භාවනාව සිද්ධි ප්‍රාප්ත කරගන්නට පුළුවන්කම තියෙන්නේ. සමත භාවනාවක් විදිහට ඒක වඩන්නට දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැතිනම් ඒ භාවනාව එයාට සිද්ධි ප්‍රාප්ත කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නිසා කෙස් කියන ස්වභාවය ගත්තත් ට එහි වර්ණ సంతාන ඒ වගේම ගන්ධ ආශය අවකාශ වශයෙන් යාට හොඳට මානසිකාරයේ පැවැත්වීම සිද්ධ කළ යුතු වෙනවා. ඒත් ඒ විදිහට යා මානසිකාරය කරනකොට තමයි එයාට මේ භාවනාවෙහි අර කෙස් පිළිබඳව හිතන්න මානසිකාරය කරන්න පුළුවන්කම තියෙනවා. එනේ ඒක පිළිබඳව තියෙන සියලු විස්තරයක් අසුබ නිස්සිතව හිතන්න පුළුවන් විස්තරයක් අප සතුව තියෙන්නට ඕන. නිසා මේ රූප රාමුවක් දැක්කත් ඔබ ඒ පිළිබඳව හොඳට නිමිත්තක් ග්‍රහණය කරගන්න. ඒවත් අපිට පුළුවන් මේ මානසිකාර්ය පවත්වන්නට. ඒකට කෙස් විදිහට ඒ විදිහට බලනවා වගේම අපිට පුළුවන් ලොම් විදිහට ලොම් පිළිබඳව බලන්න. රෝම කූප කියන එකත් ඊටාම අසුබ නිස්සිත දෙයක්. ඒක අර කළු පාටම නැහැ පිඟුවන් පාට තියෙන වර්ණ වශයෙන් ගත්තාම ඒ වගේම මේ කයෙහි උඩ යට කියන මේ දෙක දෙකොටස දෙකොටසම පිහිටලා තියෙන දෙයක් තමයි ලොම් කියලා කියන්නේ. ඊට පස්සේ මේ කයම ඇසුරු කරගෙන තියෙන කයෙන් ඇතුළත ඊටාම අබටක් පමණ ප්‍රමාණයක් ඇතුළත ගිහිල්ලා ඊටාම සුළුක් තැනක පිහිටා සිටින මේ ලෝමවල ස්වභාවයත් අප්‍රසන්නයි. එකක් දුගඳයි, එකක් පිළිකුලයි. මේ විදිහට ඒ පිළිබඳවත් ඔබ හොඳට මානසිකාරය කරලා බලන්නට ඕන. ඒකට දැන් මේ දේවල් මානසිකාරය කරනකොට ඔබට ස්වභාවයෙන්ම කයේ තියෙන දේවල් දකිනකොට ඔබට ඒ පිළිබඳව පිළිකුලක් ඇති වෙන්න ඇති වෙන්නේ නැති වෙයි. ඒකට හේතුව තමයි අපිට විපල්ලාශයක් හැටියට තියෙන දෙයක්නේ අසුභයෙහි සුභයයි ගත්ත බව. ඒක බොහොම අපිට දැඩි ලෙස තියෙනවා. අසුභ දේ සුභයි කියලා ගත්ත එක සංඥා චිත්ත දිට්ඨි වශයෙන් අපිට පවතිනවා. එහෙනම් අද දවසේදී ඒක දිට්ඨියක් විදිහටත් තියෙනවා අපිට. ඒ නිසා තමයි අපිට මේක පේන්නේ නැත්තේ. මේ කය කියන එක පිළිකුල්. පිළිකුල් බව පේන්නේ නැහැ දෘෂ්ටිගත වෙලාම තියෙනවා මේක සුබයි කියලා අරගෙන. එතකොට ඒ පිළිබඳව අදහසකුත් තියෙනවා සිතකුත් පවතිනවා. සුබ සංඥාවම තමයි නැවත නැවත අසුරු කරන්නේ. ඒ නිසා තමයි මේක වැහිලා තියෙන්නේ. අන්න ඒ සංඥා චිත්ත දිට්ටි වශයෙන් තියෙන එක සිඳිලා යන විදිහට අපි ඉස්සෙල්ලාම අර දිට්ටිගත භාවය අයින් වෙන විදිහට අපි පෙන්නනවා කය පිළිබඳව නෑ මේක අසුබයි කියන්නේ. එතකොට ඒක අර එක එක කොටහසේනේ බලන්නේ එතකොට ඒ කොට්ටාසය සමහර විට ඔබේ කයේ තියෙනකොට ඔබට බොහොම සුචිභූත දෙයක්. ඒ කියන්නේ පිරිසුදු දෙයක් හැටියට ඔබට පේන්න පුළුවන්. එහෙම දකින්නේ නැතුව ඔබ ඒ රෝම කූප ටික හිතන්නකෝ දැන් ගැලවිලා කොතන හරි වැටිලා තියෙනවා වතුරකට වැටිලා තියෙනවා. ඊට පස්සේ කන බොන බත්පතක ආහාරයක තියෙනවා වතුර බොන්න ගන්න තැනක තියෙනවා කියලා හිතන්නේ. ඔබට සුචි හැඟීමක් නැතිනේ. පිරිසුදුයි කියන හැඟීමක් නැතිනේ. නෑ අප්‍රසන්න කියන හැඟීමක්. අන්න ඒ අප්‍රසන්න හැඟීම තමයි මේ කොටසේ තියෙන ඇත්තම ස්වභාවය. ඇයි ඔබට ඒක අප්‍රසන්න වෙන්නේ? ඒක සුදුසු දෙයක් නෙමෙයි. ඒක සුචිතයක් නෙමෙයි. ඒක පිරිසුදු දෙයක් නෙමෙයි. ඒක අපිරිසුදු. ඒ නිසා ඒ ලොම් කියන ස්වභාවයේ තියෙන බඳු වීම අප්‍රසන්න බවක් නේද? කිසිම සුචිභූත බවක් එහි නෑ නේද? ඔබ හොඳට ඒ ලෝමා කියන දේ අරගෙන ඒ පිළිබඳව ව්‍යවස්ථාපනයක් කරන්න. ඒ වගේ දේවල් දැක්කොත් ඔබ හොඳට සතහන් නිමිති විදිහට ගන්න. ඒක අපිට හොඳට දකින්න පුළුවන්. සමහර වෙලාවට ඔබට මේ ඔබ නාන කාමරේ අර වතුර බහලා යන තැන දැක්කත් ඔය කෙස්ලොම් කියන දේවල් ඔබට හොඳට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ බොහොම අප්‍රසන්න විදිහට ඔබට නිමිති ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒත් භාවනාවේදී ඔබ ඇසුරු කරන්නට ඕනේ මේ කයේ තියෙන බඳු පිළිකුලක් නෙමෙයි. පළවෙනි දේ තමයි ඔබට මේ කොටස් මෙනෙහි කරනකොට එහි තිබෙන පිළිකුල් නිස්සිත ස්වභාවය අරමුණු වෙන්නට ඕන. ඔබ දක්ෂ වෙන්නට ඕනේ ඒකත් එක්ක ගැටීමක් ඇති වෙන්නේ නැති වෙන්න ඔබේ මනස ආරක්ෂා වෙන්න. ඔබට වැටහෙනකොට ඒක පිළිකුල් නිස්සිත බවක් කියලා ඒක ආරෝපණය කරන්න මේ කයේ තියෙන තිබඳු පිළිකුල් දෙයම නේද? බහැර මම මම රාගය ඇති වෙන තැනක් සාමාන්‍ය මිනිස්සු කියන තැන බලලා ඊට පස්සේ රාගය ඇති කරගන්න තැන්වලත් බලන්න. එතන තියෙන්නේ මේ විදිහ අසුබ වූ කොටස නේද මේ භාවනාව ගැන කතා කරනකොට මුලින්ම අපි කියපු දේ තමයි මේ කියන්නේ අදිමත් රාගයන් පවතිනකොට ඒ දේවල් දුරු කරගන්න තමයි මේ භාවනාව අපි ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ. නිර්වාණගාමිනී ප්‍රතිපදාවේදී අපේ හිත රාගයේ පැත්තට වඩාත් බරව සිතුවිලි උපදිනකොට ඒ සිතුවිලි නැති කරගන්න තමයි අපි මේක බලන්නේ. ඒකෝට කෙනෙක් සමහර වෙලාවට ලෞකික ගෘහ ජීවිතය ගත කරන කෙනෙක් මේ ඔස්සේම මානසිකාරයේ පවත්වගෙන පවත්වගෙන පවත්වගෙන යනකොට එයාට සමහර වෙලාවට එදිනෙදා ජීවිතය තුළ එයා කාමයේ පරිහරණය කරන තැන්වල පවා එයාට මේ අසුබ නිස්සිත ස්වභාවය ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක සාමාන්‍යයෙන් හිත වඩනවා නම් ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. එතකොට එයා ලෑස්ති නෑනම් නැතිනම් භෞතික අනික් කාරණාවන්ගෙන් එයා අත ඒ දේවල් අතහැරලා යන්න ලෑස්ති නැතිනම් ඇතැම් විටක එයාට ලෞකික ජීවිතය ඇතුළේ ඊට පස්සේ මේ කරන භාවනාව තුළ එයාට ප්‍රායෝගික ප්‍රශ්න ඇතිවීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒ නිසා තමයි භාවනාවට වපසරිය ගැන මුලින්ම මතක් කළේ මේක කරන්න ඕනේ කවුද කරන්න ඕනේ මොන තැන දක්වාද කියන එක. කෙනෙකුට ගෘහ ජීවිතය තුළ වාසය කරන කෙනෙකුට උනත් ඊටාම අදිමත්ත ලෙස මේක ඇති වෙනවා නම් රාගය කියන්නේ ඒක යටපත් කරගන්නට තියෙන ක්‍රමය තමයි මේ අසුබ නිසිත ස්වභාවය පිළිබඳව වැඩි. එතකොට ඒක පාලනය කිරීම අසුබ මානසිකාරය කියන එක පාලනය කිරීම හැම වෙලාවකදීම ඔබ සතුව තියෙන දෙයක්. ඒක හැම වෙලාවකදීම ඔබ සතුව පවතිනවා. ඔබට හැකියාව තියෙන්නට ඕනේ ඒ පිළිබඳව හොඳින් මානසිකාරය පැවැත්වීම, ව්‍යවස්ථාපනය කිරීම, මෙනෙහි කිරීම කියන දේ ඔබ සතුව තියෙන්න ඕනේ. එනිසා ඒ ලොම් කියන ස්වභාවය ගැන නත් අපි ගත්තාම අර අසුබ නිස්කිත ස්වභාවයට ඉඩකඩ ලැබෙන විදිහට අපි කරන්නට අවශ්‍යයි. ඊට පස්සේ නඛ කියලා කියනකොට නඛහ කියලා අපි කියන නියපොතු. ඒකට නියපොතු කියනකොට ඔබ මතක් කරගන්නට ඕන මේක වර්ණ වශයෙන් ගත්තාම මේක බොහොම ලස්සනට මේ පාට කරලා ගානට පිරිසුදු කරලා මේ කපලා තියෙන එක නෙමෙයි ඒක අපි කෘත්‍රිමව බොහොම අමාරුවෙන් අපි ඇති කරගන්න තත්ත්වයක්. හැබැයි ඒක අපි ගන්නට ඕනේ එහි ස්වභාවයෙන්ම තියෙන දුගඳ ස්වභාවය. ස්වභාවයෙන්ම එහි තියෙන පිළිකුල් ස්වභාවය. ස්වභාවයෙන්ම එහි කසට පැහැට ගැන්වී වකුටු වී යන ඒ පිළිකුල් සහගත ස්වභාවය තමයි ඔබට අරමුණු වන්නට ඕනේ. එතකොට ඒ පිළිකුල් ස්වභාවය තමයි ඔබ එතනට ආරෝපණය කරගන්නට ඕනේ. මම මහන්සියෙන් මේ දේවල් ලස්සනට නඩත්තු කරන්න හැදුවත් මෙතන පවතින්නේ මේ වගේ අසුබ නිස්සිත ස්වභාවයනේ කියලා ඔබ ඒ පිළිබඳව හොඳට තමන්ගේ මානසිකාරය පවත්වන්නට ඕනේ. දැන් මේකෙන් සමහර කොටස් සමහර චරිතයකට අසුබය නොපෙනෙන දේවල් වෙන්න පුළුවන්. නියපොතු, කෙස් මේ වගේ දේවල් කෙනෙකුට අසුබය නොපෙනෙන දේවල් වෙන්නට පුළුවන්කම තියෙන එක සාමාන්‍යයි. ඒක අසාමාන්‍ය නැහැ. හැබැයි යාට අසුබේ ප්‍රකට වෙන කොටස් තියෙනවා. එතකොට එයාගේ භාවනාවට අපි මුලින්ම සිහිපත් කළා අන්න ඒ කොටස් පෙළ පෙළ අනුව ඒ කොටස් අපි අරගන්නට අවශ්‍යයි කියන එක මුලින්ම පැහැදිලි කළා. එතකොට නක කියලා කියන්නේ ඒ විදිහට අසුබ වූ කොටහසක්, දුගඳ වූ කොටහසක්, ඒ වගේම අත් අග සහ පා ඇඟිලි අග පිහිටියා වූ දෙයක් උඩ යට කියන මේ දෙකොටසම පිහිටි දෙයක් කියන මේ විදිහට අපි මේ කොටස පිළිබඳව අපි හොඳට මේ පිළිබඳව අරමුණු කරන්නට පුළුවන් විදිහට නිමිති ගන්නට අවශ්‍යයි. එතකොට මේ පිළිබඳව ඊට යටින් මස් තියනවා, උඩින් අවකාශය තියනවා, පිහිටා තිබෙන්නේ මෙන්න මෙතනයි කියන මේ නිමිති ග්‍රහණය කරගත්තාම ඔබට පිළිබඳව මානසිකාරය කරන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ දන්තා. දන්තා කියන්නේ දත්. ඒකට යම් තැනක දත් තියෙනවා නම් දත් සම්පූර්ණව ගියපු කෙනෙකුට 32ක් දක් තියෙනවා. අසම්පූර්ණ කෙනෙකුට ඊට වඩා අඩු වෙන්නත් පුළුවන්. සමහර විට කෙනෙකුට ඊට වඩා වැඩි වෙන්නට පුළුවන් කමක් තියෙනවා කලාතුරකින්. ඒක දන්තා කියලා කියන්නේ මේ විදිහට අසුබ වූ දෙයක්. ඒ දන්තා කියන දත්වල තියෙන වර්ණ වශයෙන් ඔබ අර වෙළඳ දැන්වීම් ප්‍රචාරක පතවල දක්වන දත් ගැන නෙමෙයි ඔබ මනසිකාරය කරන්න ඕන. කෘතිම මේ විදිහට හදාගත්ත දත් ගැන නෙමෙයි. එතකොට දත්වල සාමාන්‍ය ස්වභාවයනේ අපි ඒක කිසිම උපක්‍රමයක් ඒ පිළිබඳව කිසිම පිරිසිදු කරගන්නට දෙයක් සිද්ධ නොකළ හිටියොත් දත්වල ස්වභාවය මොකක්ද? මැලියම් බැඳිලා කහට වැදිලා මේවා තනින් තන කුණේලා මේක ඒ විදිහට යන ස්වභාවයනේ. ඒක බොහොම පියකරු. ඊටාම අප්‍රසන්නයි. කන බොන ආහාර බැඳිලා, දත් මැලියම් බැඳිලා. ඉතින් උදෑසනකට Tamange මුවේ ගන්ධය, ගඳ Tamanටම දැනෙනවනේ. එතකොට මේ අසුබ නිස්සිත පිළිකුල් නිස්සිත ගතිය තමයි ඔබ අරමුණු කරන්න තෝරන්නේ. එතකොට දත් කියලා කියන්නේ මේ විදිහට ස්වභාවයෙන්ම වර්ණ විදිහටක් පිළිකුල්. ඒක මේ විදිහට කසට වර්ණ වෙලා පිළිකුල් පිළිකුල් තත්වයකටපත් වෙනවා. බුලත් කසට වෙන්නත් පුළුවන් නොඑක් කසට හැදිලා නොඑක් විදිහට මේක පිළිකුල් ස්වභාවයකටපත් වෙනවා. ඒක තමයි දත්වල තියෙන ස්වභාවය වර්ණ වශයෙන්. ඊට පස්සේ ගන්ධ වශයෙන් ගත්තත් එහි පිළිකුල් බවක් මේ තමයි අපිට ග්‍රහණය ගෝචර වෙන්නේ. ගන්ධ වශයෙන් ගත්තාම දැන් බොහොම සුචිභූත නැහැනේ. සුචිභූත නැහැ කියලා කියන්නේ අපිට අරමුණු කරන්නට පුළුවන් බොහොම පිරිසිදුව පවතින හොඳ මට්ටමක තියෙන එහෙම දෙයක් අපිට එතන දකින්නට පුළුවන් කමක් නැහැ. අපිට දකින්න පුළුවන්කම තියෙන බොහොම අපිරිසිදු ස්වභාවයෙන් මේක එහි පවත්නා පිළිකුල් නිසිත ස්වභාවයක් තියෙනවා. ඒකට ඒ ස්වභාවයෙන්ම පවත්නා ඒ ගතිය තමයි අපි අරමුණු කරන්නට අවශ්‍ය. එතකොට ඒ අපි පිරිසුදු නොකර පවතිනකොට ඒක කැඩිලා බිඳිලා ගිහිල්ලා නොයෙක් කසට වර්ණ හැදිලා ඒ විදිහේ තියෙන දෙයක් අරමුණු කරගත්තාම ඒක තමා වෙතටත් ආරෝපණය කරගන්නවා මධ්‍යස්ථායටත් ආරෝපණය කරගන්නවා ඒ වගේම ප්‍රියභාවයෙන් හම්බෙන තැන්වලටත් අපි ඒකම ආරෝපණය කරනවා එතකොට ඒක ආරෝපණය කරනකොට අපිට අර අධිකතරව හිතට ඇති වෙන රාගය යටපත් කරලා දාන්නට අපට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තච සැක කියලා කියන්නේ මේ මුළු සමස්ත සිරුරම වසාගෙන තියෙන ඒ හැම තමයි සැක කියලා කියන්නේ. එතකොට මේ හැම කියලා කියන්නේ බොහොම පිළිකුල් නිශ්චිත දෙයක්. එතකොට දැන් අපි දන්නවනේ මේක නිරන්තරයෙන්ම ක්ෂය භාවයටපත් වෙනවා හැම කියන එක. මේක අපි පිරිසිදු කරන්නේ නැතුව හිටියොත් ඒකම කළු පාටට පොතු ගැලවි ගැලවි යන්න පටන් ගන්නවා. මේ තමයි මේකේ තියෙන අසුබ ස්වභාවය. එතකොට මේ හැමේ තියෙන ගඳ අනේ තියෙන ගඳ මේක පිරිසිදු නොකර දවසක් එකක් තිබුණොත් කොච්චර ගඳද? ඒකට ඒ ගඳය ඔබ හොඳට නිමිති වශයෙන් ග්‍රහණය කරගෙන තියාගන්න ඕනේ. එතකොට මේක යලවල පැත්තක තිබ්බොත් එහෙම මොනතරම් මේ අප්‍රසන්නද? දකින්න අප්‍රසන්නද? මේක ඉදින්න පිළිකුල් වෙලා නැති වෙලා හිල් වෙලා යනකොට මොනතරම් අප්‍රසන්නද? ඒ පිළිකුල් නිශ්චිත ස්වභාවය ඔබ හොඳට ග්‍රහණය කරගන්න ඕනේ. වර්ණ වශයෙන් මේක තේරුම් ගන්න ඕනේ. ඒත් මේ වර්ණ වශයෙන් කියන්නේ අර මේ පැහැපත් සමක් හදාගන්න කියලා මේ වෙළඳ ප්‍රචාරක පටවල තියෙන හැම කියලා පෙන්වන දේ නෙමෙයි අරමුණු කරන්නට ඕනේ හැමේ තියෙන සත්‍ය ස්වභාවය. ඔබ કૃත්‍රිමව ඒක පිරිසිදුව පවත්වා නොගත්තාම එතන තියෙන සත්‍ය ස්වභාවය තමයි ඔබ නැවත නැවත අරමුණු කරන්නට ඕනේ. ඒ විදිහට ඔබ හැම කියන එක පිළිබඳව වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සතහන් වශයෙන්, ඒ වගේම අවකාශ වශයෙන් අවකාශ වශයෙන් ඔබ මනසිකාරය කරන්නට ඕනේ. ඒකට ඒක කරනකොට ඔබට හම් වෙනවා ඊට අසින් මේ විදිහේ ලේ ආදී මේ දේවල් ටිකක් මත තමයි මේ හැම හේතුව තියෙන්නේ. මේ ටික ඉවත් කළොත් එහෙම කොහොමද? මේ කය දකින්න අප්‍රසන්න මහ දෙයක් බවට පත් වෙනවා. මේ සිවිය පොඩ්ඩක් ඉවත් වුණොත් එහෙම උඩ තියෙන මොනතරම් අප්‍රසන්නද මේ හැම කියන්නේ අර උඩ සිවිය නිසානේ මේක තියෙන්නේ. ඒකට මේ සිවිය ගැලවිලා පොඩ්ඩක් ඉවත් වෙන මොනතරම් අප්‍රසන්නද ඒක. දකින්න පුළුවන් ඇහැට දකින්න ප්‍රිය නැහැ. ඉතින් අන්නේ පිළිකුල් මිශ්‍රිත ස්වභාවය අපි ගන්නට ඕනේ. එතකොට සාමාන්‍යයෙන් සමපිලිබඳව ව්‍යවස්ථාපනය කරනකොට ඒ Tamanට පිළිකුල වැටහෙන ප්‍රදේශය ගත්තාම හරි. කෙනෙකුට මුහුණ වෙන්නට පුළුවන්, අතපය ගන්නට පුළුවන්, කකුල් වන්නට පුළුවන්. Tamanට ප්‍රකට වෙන විදිහට ඒ දේ අරගෙන ව්‍යවස්ථාපනය කිරීම වටිනවා. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් භාවනාව පිළිබඳව කියනකොට අපේ සාම්ප්‍රදායිකව අපි කතා කරන්නේ සම පිළිබඳව ව්‍යවස්ථාපනය කරනකොට ඒ උඩුතොලේ පටන් මුහුණ ප්‍රදේශයේ ව්‍යවස්ථාපනය කළ නලල් පට ආදී ව්‍යවස්ථාපනය කරලා ඊට පස්සේ ඊළඟට අනිත් ප්‍රදේශවලට යන ආකාරය. හැබැයි ඒකේ පිළිකුල් ස්වභාවය ඔප්නන් වෙන විදිහට ඔබ කොතනින් පටන් ගත්තත් ඒ කොටහසේ පිළිබඳව මානසිකාරය පැවැත්වීම වරදක් නැහැ. අපි මුලින්ම කිව්වනේ මේ භාවනාව ගැන කතා කරනකොට කේසා ලෝමා නඛා දන්තා තචෝ කියලා මේ පච පංචකය පිළිබඳව අපි මනසිකාරය කරනවා කියලා. ඒකට කේසා කියනකොට ඔබට මේ කෙස් ගැන තියෙන සතහන් ටික මනසිකාරයේ පවතින්න ඕනේ. ලෝමා කියනකොට ලෝමා කියන ලොම් පිළිබඳව ඔබේ මානසිකාරය පැන නගින්න ඕනේ, මතුවන්නට ඕනේ. නඛා කියනකොට නිය පිළිබඳව තියෙන ඔබේ මානසිකාරය වෙන්නට ඕන. දන්තා කියනකොට දස් පිළිබඳව මේ මානසිකාරය ඔබට ප්‍රකට වෙන්නට ඕන. සචෝ කියනකොට සම පිළිබඳව තියෙන මානසිකාරය ප්‍රකට වෙන්නට ඕන. වචනයෙන් කිව්වත් මේ අදහස නැතිව අපි මන්තරයක් විදිහට ඒක කියනවා කියන එකේ තේරුමක් නැහැ. මේ අර්ථය පිළිබඳව නැඹුරු වෙලාම අරගත්ත සතහන් පිළිබඳව මෙනෙහි කරමින්ම ඒ සත්‍යයනේ सिद्ध කරන්නේ. සත්‍යයනේ නිකං කළා කියලා තේරුමක් නැහැ. ඒ ශාස්ත්‍රය අපි කියවනේ නාත ශීඝ්‍ර නාත සනික වශයෙන් කරන වේගින් නැහැ හිමිනුත් කරන්නේ මධ්‍යස්ථ වශයෙන්. ඒකට කේසා කියනකොට ඔබට ඒ කෙස් වල තියෙන පිළිකුල ඔප්නැන් වෙන විදිහට තමයි කියන්නේ. ලෝමා කියනකොට ලොම් වල තියෙන ඒ පිළිකුල ඔප්නැන් වෙන විදිහට තමයි කියන්නේ. ඒකට නඛා කියලා කියනකොට නියවල තියෙන පිළිකුල, දන්තා කියනකොට දත් වල පචෝ කියනකොට හැම ඒ තියෙන පිළිකුල ඔප්නැන් වෙන විදිහට තමයි ඒ මානසිකාරයේ භාවනාව ඔබ සිද්ධ කරන්න. ඒකට ප්‍රායෝගිකව ඔබට ඒක යටපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට දකින්න පුළුවන් මාංශං මස්. එතකොට මේ කයේ තියෙනවා මස්. එතකොට මේ මාංශ කොටාස ගත්තාම මේ දේවල් වර්ණ වශයෙන් ගත්තා ඊටාම පිළිකුල් ලෙහෙ මිශ්‍රිත ඒ මස් කියන එක. අර ප්‍රායෝගිකව මේක ඔබට බලා ගන්නට පුළුවන්කම තියෙන අවස්ථාවක් තමයි කිව්වේ. ඔහලක හෝ ඒ අයගෙන් අයත් සමග කතා කරලා ඔබට පුළුවන් ඒක ඇතුළට ගිහිල්ලා සමහර වෙලාවට මృతදේහ පරීක්ෂා කරන තැනකට වෙලා අසලකට වෙලා ටිකක් බලාගෙන ඉන්න. බලාගෙන ඉන්න පුළුවන් නම් වටිනවා දැන්. එදා දවස්වල නම් සොහොනට හරි ගෙනහිල්ලා දැම්මනේ මේක. දැන් එහෙම දාන්නේ නැහනේ. නිසා ඔබට මේ කොටහස පිළිබඳව බලන්න පුළුවන් හොඳම අවකාශය තමයි අර වගේ තැනකට බලනකොට ඔබට හොඳින් මේ පිළිබඳ ව්‍යවස්ථාපනය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳව හොඳට ඔබට නුවණින් මෙහෙවා කරුණු දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට මනසක් මස් කියන එක. ඒකට මස් පිළිබඳව බලනකොට ඒක දුගඳයි, පිළිකුලයි, ඒක අසුබයි, ස්ථාන වශයෙන් ඒක සුදුසු දෙයක් නෙමෙයි. මේ ආදී ලෙස ඔබ ඔබට පුළුවන් ඒ පිළිබඳව මානසිකාරය පවත්වන්නට. ඊට පස්සේ ඒක මේ උඩ යට කියන දෙපාර්ශවයේම පිහිටි දෙයක්. ඊට පස්සේ සරස ගත්තාම වුණ ඕන විදිහටම පරිච්ඡින්නයි. ඊට පස්සේ මේ විදිහට අපි හොඳට ඒ පිළිබඳව පවත්නා මානසිකාරය කරනවා. ඊට පස්සේ අපි සභාග සහ විසභාග පරිච්ඡේද ආදී වශයෙන් මේක පරිච්ඡේදය පිළිබඳව අපි කරනවා මේ ඇටසැකිල්ලෙන් උඩ පිහිටි දෙයක් ඊට පස්සේ මේ සමින් යට පිහිටි දෙයක් මෙයාදී මේ අතරතුර ආන්තරික පරිච්ඡේදය තුළයි මේක පිළිපදා තියෙන්නේ කියලා ඒ කොටස් පිළිබඳව අපි ඒ විදිහට මස් කිව්වහම මේ මංසං කියන කොටස පිළිබඳව අපි මනස්කාරය කරනවා. කෙනෙකුට සමහරලාට මේකත් වේ වෙන්නත් පුළුවන්. මේ හිතේ තියෙන ස්වභාවයෙන් කියන්නේ උග්‍ර වූ රාග සහිත හිතකට ඕනෑම දෙයක් ප්‍රියවන්නට පුළුවන්. අර එක භික්ෂුන් වහන්සේ නමකට සොහොනට ගෙනිහින් දාපු මලමිණිය දැකලා එතනත් රාගසිත ඇති වුණා. ඒ සොහනට ගෙනින් දාපු මృతදේහයක් දැකලා. නිකම් මృతදේහයක් නෙමෙයි හාමුදුර දවස් ගාණක් සොහනට යවනවා බුදුරජාණන් වහන්සේ. එරික්ෂණ වහන්සේ දවස් ගාණක් සොහනට යනකොට ලේ වැගිරිලා පූජා ගලන මලමිනිය දකිනකොටත් ඒ හාමුදුරන්ට රාග සහිත සිත් ඇති වුණා කියලා දැක්කනවා. ඒකත් ඒ හාම් එරික්ෂණ වහන්සේ හිත හදාගත්තා නම් කෙනෙකුට මස් කියනකොට ඒකේ පසුබිම නොදැනෙන්න පුළුවන් ඒක සාමාන්‍යයෙන් මේ ඕලාරික මනසේ තියෙන ස්වභාවයනේ හැබැයි ඒකේ තියෙන පිළිකුල පේන විදිහට අපිට පුළුවන් මානසිකාරය ගන්න. මේක කුණියල යනකොට කොහොමද? මේක ප්‍රകൃතියෙන්ම මේක පෝෂණය නොවුන සිද්ධ වෙන්නේ කොහොමද? එතකොට අපි මේකේ තියෙන පිළිකුල් නිශ්චිත ස්වභාවය පණුව වැගිරෙන්න පුළුවන් ගතිය මේකේ තියෙන විදිහ. අපි මේ විදිහට ඒ පිළිබඳව එතන තියෙන යථාර්ථය ප්‍රකට වෙන විදිහට නැවත නැවත ඒක අසුබ විදිහට වර්ණ විදිහෙන් ආදී දේවල් වලින් බලනවා. ඒකට ප්‍රකෘති රත්තු රත් පැහැගන්නු මාංශය පිළිබඳව අපි හිතනකොට අපිට එතන අසුබේ පේන්නේ නැත්නම් ඒකම තවදුරටත් පණුවන්ගෙන් ආකූල වෙලා ව්‍යාකූල වෙලා ඒක කුණු වෙලා යනකොට ඔබට දැනෙන දෙයක් තියෙනවනේ. අන්න ඒ දේ පිළිබඳව ඔබ බලන්න. ඊට පස්සේ ඔබට පුළුවන් එහි තියෙන අසුබ මිශ්‍රිත ස්වභාවය ගැන හොඳට හිතින් ග්‍රහණය කරගෙන හොඳට පිළිකුල කියන දේ ග්‍රහණය කරගෙන ඒක තමන්ගේ කයටත් තමන්ගේ සාමාන්‍යයෙන් හම් වෙන තැන්වල තැන්වලටත් ඒ වගේම ඊටාම ප්‍රියභාවයෙන් තමන්ට ලැබෙන තැන්වලටත් ඒක ආරෝපණය කරලා ආදේශ කරලා මානසිකාරය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම නහාරු නහරවැල් පිළිබඳව නහරු නහරවැල් කියනකොට දැන් සාමාන්‍යයෙන් කියන නවශේයක් ප්‍රධාන නහරවැල් මේකයි පවතිනවා කියන නවශේයක් වූ නහරවැල් පිළිබඳව. ඒකට වර්ණ වශයෙන් ඒ තියෙන විදිහ. එතකොට වර්ණ වශයෙන් මේ රුධිර ධාතු අයින් වුණාම ශ්වේත වර්ණ. එතකොට රුධිර ධාතුවත් එක්ක ගත්තාම රත් නිල් පැහැ ආදී ලෙස අපිට මේක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ සංපහිත ස්ථාන විදිහට ගත්තාම මුළු කය පුරාම මේ නහරවැල් තියෙනවා. මේකත් අර විදිහට කුණු යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රසන්න ස්වභාවයෙන් යුක්තයි කියලා ඔබට මේ නහාරු කියන කොටසේ උනත් තියෙන අප්‍රසන්න බව දකින්න. දැන් හැමෝටම මේ හැම කොටසක්ම ප්‍රකට නොවෙන්න පුළුවන්. අසුබ විදිහට නොතේරෙන්නත් පුළුවන්. හැබැයි අසුබ විදිහට නොදැනුණාට නොතේරුණාට ඔබට තේරෙන කොටස් තියෙනවා. අර නොපෙනෙන නොතේරෙන කොටස අතහැරලා තේරෙන කොටස අනුව ඔබට ග්‍රහණය කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ නහරවැල් පිළිබඳව කතා කරනකොට ඒක ශරීරයේ කොටස් දෙකකට බෙදලා වම් පස දකුණු පස අත්වලට කකුල් වලට මේ ආදී ලෙස විහිදී යන මේ නහර වැල් පිළිබඳව නිමිත්ත ඔබේ මනසින් ගන්න. ඒක පිළිකුල් නිශ්චිතව බලනවා. මේ එක එක කොටසක් ඔබට වෙන වෙනම අනෙක් කොටස් වලින් වෙන වෙනම ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට සමින් සහ මස් වලින් පරිච්ඡින්න වන ආකාරය, පරිච්ඡේද වන ආකාරය ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. මේ ආදී ලෙස මේ කයෙහි නහර පවත්නා ආකාරය පිළිබඳව ඔබ හොඳින් මෙනෙහි කරලා බලන්නට අවශ්‍යයි. එනිසා නහාරු කියලා කියනකොට නහර වැල් පිළිබඳව ඒ මානසිකාරය ඒ විදිහට අපි සිද්ධ කරගෙන යනවා. ඊට පස්සේ අට්ටි අට්ටි කියලා කියනවා ඇටකටුවලට. අට්ටි කියලා කියනවා ඇටකටුවලට. එතකොට ඇට කියලා කියන්නේ මේ කයෙහි පවත්නා ඒ ඇටකටු උද කොටස සහ යට කොටසෙහි පවත්නා ස්වභාවයෙන්ම ශ්වේත වර්ණගත් මේ ඇටකටු වල ස්වභාවය. ඒකට අට්ටි කියලා අපි ගත්තත් කෙනෙකුට මෙහි අසුභය ප්‍රකට නොවෙන්නට පුළුවන්. ඒකට අසුභය ප්‍රකට වෙන විදිහට බලන්න මේක. එතකොට අර ලේ සර්වාදී මුසියල කුණු වල සොහනක තියෙන ඇට ඇට කැබල. ඊට පස්සේ මේ අස්ති පවත්වා ගත්තේ ඒ කියන්නේ අස්ති ටිකක් අරගෙන හොඳින් සංරක්ෂණය නොකළොත් මොකද වෙන්නේ? ඒක අර හිල් හිල් හැදිලා මේක සුණු වගේ වෙලා මේ ඒකට කියන චුන්නක ජාතකය. සුණු වගේ වෙලා මේක බොහොම මේ දිය වෙවි යනවා. එතකොට මේ කියන්නේ කුඩුවි කුඩුවි කුඩුවි මේක ක්ෂය භාවයටපත් වෙනවා. ඒත් ඒ ක්ෂය භාවයටපත් වෙන තැන හරි පිළිකුලක්. ඒක හරි පිළිකුල් නිශ්චිත ස්වභාවයක්. එතකොට ඔබ කැමති නැහැ ඒක සුචිභූත තැනක් හැටියට දකින්නට. ඒත් එහි තියෙන පිළිකුල් නිශ්චිත ස්වභාවය ඔබ වර්ණ වශයෙන් ගන්න. ඒ වගේම ගන්ධ වශයෙන් ඔබට ඒක දැනගන්නට මම හිතන්නේ රූප රාමුවක් නැත්නම් කියලා ඔබට අවකාශයක් නැති වෙයි. අනුමාන විදිහට හරි දකින්නට ගන්ධ විදිහ. ඊට පස්සේ సంతාන විදිහට ස්ථාන පිහිටි ස්ථාන විදිහට මේ කය උඩ යට කියන මේ දෙකොත්හාසයන්ගෙන් ඇසුරු කරගෙන පවත්නා විදිහට ඒක දකින්න. එතකොට ඒ ඒ තියෙන කොටස් වල තියෙන වෙන්ව ගත්තාම අපි හිසෙන් ඉඳලා අරගෙන හිසේ තියෙන මේ කපාල ටික අපි වෙන් කරගත්තාම එතන ඉඳලා මේ ගීවත්ටි වගේම මේ අපේ තියෙන අත්වල තියෙන ඇට ඊට පස්සේ මේ පිට ඇට කතු ඊට පස්සේ අපේ තියෙන මේ නබ්බපස තියෙන ගහන් අට්ටි ඊට පස්සේ කටිත්ති මේ ආදී ලෙස ඒ තියෙන අස්ති කොටහස පිළිබඳව ඔබේ මානසිකාරයේ පවත්තලා එහි නිමිති ග්‍රහණය කරගන්නට හොඳින් උත්සුක වන්න. ඒත් එහි නිමිති ග්‍රහණය කරගන්නකොට ඔබට ප්‍රායෝගිකව ඊට පස්සේ ඒ කොටස් කොටස් අරගෙන ඒ කොටස් වල තියෙන ස්වභාවය පිළිබඳව ඔබට පුළුවන් මානසිකාරය අරගෙන යන්නට. එතකොට දැන් ඒ කොටහස පිළිබඳව තියෙන ප්‍රධානම ගැටලුව තමයි ගන්ධ වශයෙන් පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. රූපරාම විදිහට අපිට දැක්කලා යම් අදහසක් යම් සංඥාවක් අපිට යොස්සේ ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. රූපරාම විදිහට අපි වර්ණ වශයෙන් දැක්කත් සංඨාන කියන පිහිටි ස්ථාන ආදී විදිහට අපි එක හඳුනාගත්තත් අපිට පුළුවන් කමක් නැහැ. ගන්ධාදී වශයෙන් එහි පවත්න ස්වභාවය පිළිබඳව මානසිකාර්යය පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ. එනිසා ඊට වඩා සුකමව පවතින අපි සියුම්ම යන මානසිකාරයක් ඔස්සේ අර අසුබය ඔක්මන් වෙන විදිහට එනිසා ප්‍රායෝගිකව වැඩිම ඉතාම වැදගත් වෙනවා. ඊට පස්සේ අපට ලැබෙන අත්තිමිජ්ජා. අත්තිමිජ්ජා කියලා කියන්නේ අත්තිමිජ්ජ කියලා කියන මේ ඇට මිදුළු වලට. ඇට මිදුළු. එතකොට මේ ඇට මිදුළු කියන එක අපි අර ශරීරයේහි අස්ති ඇතුලේ තියෙන ඒ දේවල් වලට තමයි ඇට මිදුළු කියලා කියන්නේ. එතකොට ඒ ඇට කට්ටු ඇතුලේ අර කළු පාට දුඹුරුවන් පැහැතුව අපිට දකින්න පුළුවන්කම තියෙනවා දේවල් තියෙනවා. එතකොට මේ ඒක ඒ කියන්නේ දැන් අපි ගත්තොත් සජීවී රූපයක නම් ඒක කළු වර්ණයෙන් මේ සුදු වර්ණයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක මරණ කෙනෙක් මරණයට පත් වෙලා ඒක දුඹුරු පැහැගැන්විලා කළු පැහැගැන්විලා කුණිය යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට කෙනෙකුට මේ කොටහසේ ගන්න පුළුවන්. මේවා බාහිරින් පේන්නේ නැති දේවල්. කයෙහි අභ්‍යන්තරයේ තුල පෙනෙන දේවල්, අභ්‍යන්තරයේ තුල පිහිටි දේවල්. එතකොට කෙනෙකුට මේවා දැකලා ගන්ධ විදිහට නොදැක්ක මේ දේවල් පිළිබඳව මෙනෙහි කරනවා කියන එක සමහර විට බොහෝ අවස්ථාවලදී ප්‍රායෝගික නොවන්නට පුළුවන්. ඒ නිසා ඔබට ප්‍රායෝගිකව අත්විඳින්නට පුළුවන්, හිත තබන්නට පුළුවන් කොටහස ගැනීමෙහි වරදක් නැත්තේ නැහැ. ඒකට අට්ඨිනිඥා කියලා කියන්නේ අර ඇත ඇතුලෙහි පිහිටියා වූ ඒ ශ්‍රාවය. ඇත ඇතුලෙහි පිහිටියා වූ ඒ දේවල්. ඒකට ඒකත් වර්ණ වශයෙන් ගත්තත් ඒක පිළිකුල් ස්වභාවයෙන් යුක්තයි. වගේම ගන්ධ වශයෙන් ගත්තත් ඒක පිළිකුල් ස්වභාවයෙන් යුක්තයි. සුවඳ නැහැනේ මේ දේවල්. දුගඳින් යුක්තයි. ඊට පස්සේ ඒක පිහිටි ස්ථාන විදිහට ගත්තාම අර ඇටකටු ඇතුලේ ඇටකටු පරිච්ඡින්න කරගෙන ඒ කයෙහි උඩයට කියන දෙපැත්තෙම මේක පිහිටා තිබෙන කොටහසක් හැටියට ඔබට පුළුවන්කම තිබෙනවා මේ පිළිබඳව ඇට මිදුළු පිළිබඳව ව්‍යවස්ථාපනය කරන්නට. ඊට පස්සේ වක්කම් වකුගඩු වක්කම් කියනකොට අපිට වකුගඩු වල තියෙන ස්වභාවය පිළිබඳව වකුගඩු නම් ඔබ ඕනෑතරම් රූපරාම දැකලා ඇති. එතකොට වකුගඩු කියලා කියන්නේ ඒ විදිහටම පිළිකුල් නිස්සිත දෙයක්. ස්වභාවයෙන්ම ඒක ඊටාම අප්‍රසන්නයි. ඊටාම පිළිකුල් වර්ණ විදිහට ගත්තත් ඊටාම සුචිගෝචර දෙයක් නෙමෙයි. පිහිටි ස්ථාන විදිහට ගත්තත් ඒක සුචිගෝචර දෙයක් නෙමෙයි. ගන්ධ විදිහට ගත්තත් සුචිගෝචර දෙයක් නෙමෙයි. ඊටාම අප්‍රසන්නයි, දුගඳයි, පිළිකුල් වූ දෙයක් හැටියට ඔබ ව්‍යවස්ථාපනය කරන්න. ඔබට ඒක මතු පිටින් ওই ලස්සනට පින්තූර රාමු වලට දාන්න පුළුවන් වෙන විදිහට ඇඳලා තිබ්බට ඔගේ පිළිකුලක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ කුණු වෙලා යන තැන්වලදී ඔබට පේන විදිහ ඒක ඉතාමත් මොනතරම් අපුල දනවන දෙයක්ද කියලා ඔබට ප්‍රකට වෙන විදිහට ඔබ මානසිකාරය පවත්වන්නට පුරුදු වෙන්න. එතකොට එහි වර්ණය, එහි දුගඳ බව පිළිබඳව ආසන්න වශයෙන් හෝ ඔබේ මානසිකාරය පවත්වන්නට උත්සාහවත් වෙන්න. මතු පිටින් තියෙන දෙයක් ශෝධන්නේ පිරිසිදු කරන්නේ නැතුව කියනකොට එපමණකට ඔබට දුගඳ දැනෙනවා නම් ශරීර අභ්‍යන්තරයේ තියෙන ඒ බඳු කොටසක් ටික දවසක් එළියේ තිබ්බොත් එහෙම මොනතරම් පිළිකුල් නිසිත ස්වභාවයක් තියෙවිද? ඒක 아무තෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. එතකොට දැන් සතෙක් මරුණත් ඒ සතෙක් මරුණු තැනක එන ගඳ මීයේ ගැරන්ඩියක් කාගේ සතෙක් මරුණා තැනක එන ගඳ කොච්චරද? එතකොට දැන් ඊට වඩා මහ මේ විශාල ගන්ධයක් තමයි. නැතිනම් ඊට වඩා බොහොම තද ගඳක් තමයි. මනුෂ්‍ය ශරීරයක් වුණ වෙනකොට දැනෙන්නේ. එතකොට මේ කොටස් වලින් නික්මෙන ඒබඳු ගන්ධයන්ගෙන් යුක්ත වූ කයක් නේද? එතකොට මේ කොටහස පිළිබඳව අර අසුබය දැනෙන විදිහට ඔබේ මානසිකාරය පවත්තන්න. වක්කම් කියනකොට අර නිකම්ම වක්කම් කියන්නේ මේ වකුගඩු දෙක දෙපැත්තේ තියෙන දෙක කියලා හිතලා ඒක නතර කරන්නේ නැතුව එහි අසුබය වඩ වඩා ප්‍රකට වෙන විදිහට අසුබය නැවත නැවත හිතට දැනෙන විදිහට ඔබ මානසිකාරය පවත්වන්නට උත්සාහවත් වෙන්න. ඒකට ඒ ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා මානසිකාරයේ පවත්වලා ඉතාමත් හොඳින් Tamange හිත මේ අර එහි පිළිකුල් නිස්සිත ස්වභාවයෙහි තබා ගන්න. මේකේ තියෙන වැදගත්ම දේ තමයි අපිට මේක දැනෙන්නට ඕනේ, අපිට මේක ප්‍රකට වෙන්නට ඕනේ සම්පූර්ණම අපේ කය පිළිබඳව, Tamange ශරීරය පිළිබඳව මානසිකාරය කිරීමේදී Tamante එහි තියෙන අප්‍රසන්න බව දැනෙන්නට අවශ්‍යයි. ඒ වගේම අපිට ප්‍රිය භවෙන් හම්බෙන තැනකට මේක තබන්නට පුළුවන් වෙන්න ඕනේ. කොටිම කියනවා නම් දැන් අසුබ දේ සුබ විදිහට දකින්නනේ අපි හිත පුරුදු කරලා තියෙන්නේ. අපේ හිත ස්වභාවයෙන්ම තියෙන්නේ අසුබ දේ සුබ විදිහට දකින්න. අන්නේ ස්වභාවයෙන්ම අසුබ දේ සුබ විදිහට දකින්න තියෙන තැනකට මේ නිමිත්ත ආරෝපණය කිරීමේ හැකියාව තියෙන්නට ඕන. ආරෝපණය කරන්නට නම් ඉස්සෙල්ලම අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ මේක තමන්ම පරිග්‍රහණය කරලා හොඳට මේ කොටසේ තියෙන අසුබ ස්වභාවය තමන්ගේ හිතට කියා දීලා තියෙන්නට ඕන. පාඩමක් විදිහට තමන්ම හොඳට කියලා දීලා තියෙන්නට ඕන. ඒ විදිහට පාඩමක් විදිහට තමන්ම හොඳට මේ අසුබය පිළිබඳව තමන්ගේ හිතට ඒ කොටසක තියෙන දේ කියලා දීම තමයි පළවෙනි පියවර. දැන් මේ අද කතා කළා අපි කොටස් 10ක් මේ කොටස් 10න් ඔබට ඉතාමත් අප්‍රසන්න බව තේරෙන පිළිකුල තේරෙන කොටස් එකක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් තුන හතරක් වෙන්න පුළුවන් පහක් වෙන්න පුළුවන් 10ම වෙන්න පුළුවන් මේ කොටස් ටික ඉස්සෙල්ලා ඔබ තෝරගන්න දැන් මේ කියන්නේ අර සජ්ජායනා විදිහට ඔබට ඒක කර කර ඉන්නත් බෑ නම් එතනනොත් එහාට ගිහිල්ලා මේ මානසිකාර්ය කරන්න ක්‍රමයක් කියන්නේ ඒකට ඒකෙන් ඔබට වඩාත්ම අසුබේ තේරෙන කොටස් ටික ගන්න ඒ කොටස් ටික පිළිවෙලින් අරගෙන මානසිකාර්යය පවත්වා ගන්න ඒවල වර්ණ විදිහට ඒව කුණු වෙනකොට හරි ඒවයි විදිහට තියෙනකොට හරි අසුබ මිශ්‍රිත ස්වභාවයට පත් වෙනකොට තිබෙන තියෙන ගන්ධ ස්වභාවයන් මොන වගේ වෙන්න පුළුවන්ද? කයෙහි මොන තැනද ඒක පිහිටලා තියෙන්නේ? ඒ කොටස් එකින් එකට එකින් එකට හොඳට ඔබ හිත තබා ඒ තැන්වල මානසිකාරය පවත්තන්න. ඒකට ඉස්සෙල්ලාම ඔබ දැකිය යුතු පළවෙනි පියවර තමයි ඒ කොටස අසුබ කොටසක් විදිහට ඔබේ මනසට එතු ගැනීම. ඒ කොටස අසුබ කොටසක් හැටියට ඔබ ඔබේ මනසට ඒත්තු ගන්නවා. ඒක ඔබ දන්න ඒ කොටස අසුබ කොටහසයක් කියලා. ඊට පස්සේ ඒ අසුබ කොටහසය තුලින්, ඒ අසුබ නිස්සිත සංඥාව තුලින් ඒ අසුබ වූ කොටස් ටික තියෙන්නේ මේ කය අසුරු කරගෙනනේ. කියලා ඒක තමන්ගේ කයට ආරෝපණය කරන එක තමයි දෙවෙනි. පළවෙනි පියවර අසුබ කොටස් ටික හොඳින් හිතට අරමුණු කිරීම ඒක කාලයක් තිස්සේ පුරුදු කළත් කමක් නැහැ. ඒකට දවසක් දෙකක් වෙන්න පුළුවන්, සතියක් දෙකක් වෙන්න පුළුවන්. ඔබ විටින් විට කරන මානසිකාරයක් විදිහට වෙන්න පුළුවන් මේ කොටස්වල තියෙන අසුබ නිස්සිත ස්වභාවය හොඳින් මානසිකාරයේ පවත්වා අසුබ භාවනාව කියලා කියන්නේ අර වාක්‍යයක් කටපාඩම් කරගෙන නිකන් ඔහේ කියවන එකක් නෙමෙයි. ඔබට මේක දැනෙන්නට අවශ්‍යයි. එතකොට මේ කොටස් ටික හොඳට තේරෙනකොට දැනෙනකොට ඒ බාහිර කොටස් ටික පිළිබඳව ඔබට මේ අසුබ නිස්සිත ස්වභාවය දැනීමේදී ඒ කොටස් ටික අසුබයි කියලා පළවෙනි පියවර දැක්කා. ඒක තමන්ගේ කයට ආරෝපණය කරගත්ත දෙවෙනි පියවර හැටියට. මේ කයේ තියෙන තෙබඳු වූම අසුබ නිස්සිත ස්වභාවයක් නේද කියලා ඒක තමන්ගේ කයට ආරෝපණය කරගෙන හොඳින් නුවණින් දකින්න පටන් ගන්නවා. ඒ තමයි දෙවෙනි පියවර. ඊට පස්සේ තමන්ට මධ්‍යස්තික මදහත් අනෙක් පුද්ගලයන්ගේ දකින්නකොට මේ අසුබ සංඥාවෙන් දකින්න පුරුදු වෙනවා. ඒක තමයි තුන්වෙනි පියවර. තව කෙනෙක්ව දකිනකොට මේ අසුබ නිස්සිත වූම හයක් නේද මෙතනක් තියෙන්නේ. කියලා අපි අර මධ්‍යස්තික පුද්ගලයව ගැනත් ඒ අසුබ සංඥාව ප්‍රකට කරනවා. අවසාන වශයෙන් හතරවෙනි පියවර හැටියට අපි ගන්නවා අපිට ප්‍රියභාවයෙන් හම්බෙන අපි කැමති අරමුණ. පුද්ගලය. ඒකට එතනටත් මේ අසුබ නිස්සිත දේම අපි මේ සංඥාවම අපි බහලනවා. හැබැයි ඔබට නොපෙනෙන්න පුළුවන් මේක අසුබයි කියලා. ඔබට පේන්නේ නැත්නම් මේක අසුබයි කියලා. ඔබට ඒක නුවන්ට පේන්නේ නැත්නම් ආපහු අර කොටස් ටිකෙන් පොඩ්ඩක් මුලට අවිල්ලා කොටසේ අසුබ නිශ්චිත ස්වභාවය, Tamanගේ කයේ අසුබ නිශ්චිත ස්වභාවය ඒ ටික පිළිවෙලින් බලලා ආපහු අතෙන්ට දකින්න. එතකොට ඒක තාම භයානක තද මට්ටමින් ඔබට තියෙනවා නම් ඒ කැමැත්ත රාගය එකට දැසගෙන ඔබට මේක ප්‍රකට වෙන්න තියෙන්න පුළුවන්. එහෙනම් ඔබ ප්‍රකට කරන්න ඕනේ මොකද්ද වැඩි අර අසුබ කියලා පේන කොටස් වල තියෙන අසුබ සංඥාව තමයි ඔබ වැඩිපුර බලවත් කරන්න ඒ බලවත් කරපු අසුබ සංඥාව නැවත අර ප්‍රිය අරමුණට අපි බහලා බලන්නට පටන් ගන්නවා. ඒ ඔස්සේ අපිට පුළුවන්කම තියෙනවා අර ප්‍රිය භූත අරමුණ, ප්‍රිය භාවයටපත් වුණ අරමුණ අපිට එයින් යටපත් කරන්නට, එයින් මැඩ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි අපිට කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම අසුබය භාවනාවක් විදිහට වැඩිීමේදී කරන්න පුළුවන්කම තියෙන දේ. ඒකට මේ භාවනාවේහි ඕනෑම කෙනෙකුට මේ භාවනාව දිනු කිරීම තුළ අර රාගය යටපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට රාගය යටපත් කිරීම සඳහා අසුබේ වඩනකොට අපි පුද්ගල චරිත කොටස විදිහට අපි මේ භාවනාව වඩන අය ප්‍රධාන කොටස් දෙකකට කතා කරනවා. ඒ තමයි කාම්භෝගී ජීවිත ගත කරන අයට සහ අනගාരിക අයට. අනගාരിക අයට මේකේ අසුබේ මොන ප්‍රමාණයෙන් අසුරු කරගෙන ගියත් ඒ සුදුසු අවස්ථාවේදී ආයත පුළුවන්කම තියෙනවා ප්‍රථම ධානය උපදන මට්ටමට මේක දියුණු කරලා ඒ මට්ටමේදී එයාට පුළුවන්කම තියෙනවා විදර්ශනා පැත්තට නැඹුරු වෙන්න. හැබැයි සාමාන්‍ය ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙක් ඒ මක්කමට මේක කරගෙන යන්න උත්සාහවත් වීම කියන දේ ගොඩක් දුරට එයාගේ ඉදිරි ප්‍රතිපදාවට ඒක ප්‍රායෝගික නොවෙන්න පුළුවන් එයාට මේ කටයුතු බහුලව වාසය කරන කාය විවේක ආදී නැති නිසා. ඒ නිසා එයා මේක පාවිච්චි කරන්න ඕනේ කොයි තැනදී. එයා පාවිච්චි කරන්නට ඕනේ එයාට රාගයෙන් හිත පීඩාවට පත් කරනකොට අකුසලයේ පැත්තට තමන්ව ඇදලා දාන්න හදනකොට ලෝකේ ප්‍රිය භවෙන් තමන්ව මුලාවට පත් කරන්න හදනකොට එයා තමන් මේ පිළිබඳව මානසිකාරයේ පවත්වන තැනට බුද්ධිමත් වන්නට ඕන. එතකොට එයාට පුළුවන්කම තියෙනවා මේක යටපත් කරලා දාලා මේ සංඥාව ඉවත් කරලා අර අසුබ කියන තැනට එයාගේ හිත මන පිහිටවන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ ප්‍රායෝගිකව උත්සාහවත් වන්නට ඕනේ කොහොම හරි එතෙන්ට ඔබේ මනස ගන්න. එතෙන්ට ඔබේ හිතපත් කර ගන්නට. එහෙම තමයි ඔබ කොහොම හරි උත්සාහවත් වන්නට ඕනේ මේ භාවනාව සිද්ධ කිරීම තුළ. ඒක ඔබට පුළුවන්කම තියෙනවා. ඕලාරික උත්සන්න කෙලෙස් යටපත් කරලා ධර්ම මනසිකාරයක් තුළ ඔබේ මනස පිහිටෝගෙන යන්නට ඔබට පුළුවන්කම තියෙනවා. අපි අද දවසේදී මේ කොටස් 10ක් ගැන කතා කළේ. අපි ඊළඟ දවසේදී ඉදිරි කොටස් ටික පිළිබඳව කතා කරමු. දැන් කල්පනා කරගන්න අද දවසේදී ඔබ සද්ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරය කරලා වටිනා කුසලයක් සිදු කරගන්න තියෙනවා. මේ සිදු කරගත්ත සීල කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩොළු සුදර්ශන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩොළු නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම තුන් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු ප්‍රමේශයෙන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. මේ ස්ථානාධිපතිට ඉෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයාට මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වන්නට ලැබේවා. හැම දිනාටම මේ උතුම් කුසලය අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු උපනිෂ්ඨෝ වේවා කියලා සාධුයි කියලා කියන අනුමෝදන් කරමු. නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සඳහාම අමා මහ නිවනින් සැනසීම සඳහාම මේ කුසලය හේතු උපනිෂ්ඨේම වේවා කියලා සාධුයි කියලා කියන අනුමෝදන් වන්නේ හැම දිනාටම පෙරවසන්. Thank you.